පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ද රසවින්දනය සමගින් අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ සංගීතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්ද්‍රදාස බෝකොඩ. ගණන් කළ නොහැකි තරම් වූ විශ්වයේ නිර්මාණ අතර ඊතා සුවිශේෂී වූ නිර්මාණය වශයෙන් මානවයා හඳුන්වන්නට පුළුවන්. ඔහු ඇස, කන, දිව, නාසය, කය, මනස යන ඉන්ද්‍රියයන්ගෙන් යුත් ප්‍රතිභා සම්පන්න නිර්මාණයක්. මිනිසා නිර්මාණය වුණේ මිනිසාගෙන්මයි. ඒ නිර්මාණයේ නිර්මාපකයින් වන්නේ දෙමාපියන්. බුදුදහමින් දෙමාපියන් ලෝකයේ ගෞරවයට පාත්‍ර විය යුතු උත්තුංග පුද්ගලයන් දෙදෙනා වශයෙන් හඳුන්වා තිබෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ දෙමාපියන් තුල තිබෙනවා. ඒ නිසාම මව්පියෝ මහා බ්‍රහ්ම යන විශිෂ්ට විශේෂණ ගෞරව නාමයෙන් හඳුන්වනු ලබන බව කියනවා. මව යන්නෙන් මවන්නේ යන අර්ථය දෙනවා. පියා යනු රකින්නා යන අර්ථයයි. ඒ අනුව ලෝකය මවන්නේ සහ බැව් ලෝකය රකින්නා යන අදහස මව්පිය යන වචන දෙකින් ගම්‍ය වන බව තලහගම ඉන්දරතන හිමි සඳහන් කරනවා. අද ලලිත කලාලයෙන් මව පිළිබඳ සාකච්ඡා කිරීමයි අපේ අරමුණ. දැන් ආචාර්ය වික්ටර් රත්නායකයන් ඔහු දැඩි කළ අම්මා පිළිබඳව ගැයූ ගීතයකට සවන් දෙමු. දස මසක් දරා මව බෙලොවට බිහි කරන දරුවා පෝෂණය කර රැක ගන්නා වූ මඟ නොමඟ කියා දෙන නැලවිලි ගීතයෙන් දරුවා සනසන එම ගී වලින් තම අනන්‍යතාව පරිසරය ඥාතිත්වය ආදී කරුණු රාශියක් පූර්වාචාරී ලෙස දරුවාට මව කියා දෙනවා. ලෝකයේ මුල්ම ගී විශේෂය සුවාසු දහසක් මව්වරුන්ගේ නිර්මාණයන් වන නැලවිලි ගීත. දරුවා මවගේ කුස තුල සිටියදීත් නැලවිලි ගී ගැයීම ඊටාම සුදුසු බව නවීන වෛද්‍ය මතය. තොටිල්ල පදවන අත ලොව රජ කරයි කියා ප්‍රස්තා පිරුලක් තිබෙනවා. ඒ අනුව රටට, ජාතියට, සමාජයට, සංස්කෘතියට වැඩදායී ගුණගරුක මානව සමාජයක් හදා වඩා සමාජගත කිරීමේ ශ්‍රේෂ්ඨතම මෙහෙය මව පියා නෑදෑයින් පමණක් නොව ගුරුවරුන්ද ඇතුළු සමගේ විශිෂ්ට වගකීමක් බව කිව යුතු වනවා. විශාරද සුනිල් ඉදිරිසිංහ ගායකයාණන්ගේ මధుර ස්වරයට සවන් යොමු කරමු. දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලද අම්මා දවන් සනවා මානල වූ නිරුනේ සියේ අරුත කියා දුම් එමි ඇසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා ලොවම උවම් පෙළ ලොවක පිදුම් ලද ලොවට පුතුම් නඳ අම්මා අම්මා අම්මා බුදුන් දවස මාතෘ මූල සමාජයක්ද තිබූ බව එකල විසූ බොහෝ ඇත්තන්ගේ නම් ගම් වලින් පෙනී යනවා. මොග්ගලි නම් බැබිනියගේ පුතු මොග්ගලි පුත්ත තිස්ස උදාහරණයක් ලෙස දක්වන්නට පුළුවන්. සිංගාලෝවාද සූත්‍රයේ දෙමාපියන් දරුවන් වෙනුවෙන් යුතුයකම් කීපයක් ඉටු කරන බව පෙන්වා දෙනවා. ඒ දරුවන් පවින් වළක්වා යහපතෙහි යෙදවීම ශිල්ප ශාස්ත්‍ර ලබා දීම දායාද පවරා දීම ආදී දරුවෙකුගේ බිලිඳු අවදියේ සිට පෝෂණය රැකවරණය ගුණධර්ම බුද්ධි වර්ධනය ආදායම් මාර්ග හා පෞල් ජීවිතය දක්වා විශේෂ අවස්ථා සලසා දෙන්නේ මව සහ පියා දැන් කරුණාරත්න දියුල්ගනේ ගායකයාණන්ගේ ගීතයක් පින්දුම් කෙනෙක් දෙවොලක් වගේ දුක් කැපූ කෙනෙක් කුඹුරක් тем не ලෝකය පුරා වෙසෙන කිතුණු බැතිමතුන් සෑම වසරකම අගෝස්තු 15 වනදා දෙව් මව්තුමියගේ ගුණ සමරනු ලබනවා. ඒ මරිය මාතාව සිහිපත් කරමින් තම පුත් ජේසුස් වහන්සේට දෙනු ලැබූ සියලු වද වේදනා බලා දරා ගනිමින් උන්වහන්සේ පසුපසම අත්හැර සිටියා වගේම කුරුසියේ මරණීය දණ්ඩණයද ලය පැලී යන වේදනාවෙන් ඉවසුවා. එහෙයින්ම ලෝකයට මහා මාතෘත්වය පෙන්වූ මව මරිය මාතාව බව කිතුණුවන්ගේ විශ්වාසය. ප්‍රවීණ ගායිකා ලතා වල්පොල ගයන කිතුණු වැති ගීයක් දැන් 你。 කුඩා කල සිට තම ජීවිත සාර්ථක කරලීමට මහත් වූ දුක් දුම්නස් විඳ දරාගත් දෙමාපියන්ට දරුවන්ගේ පළමු යුතුයකම විය යුත්තේ ඔවුන් වයස්ගත වූ කල රැක බලා ගැනීම පෝෂණය කිරීම පරපුර රැක ගැනීම දායාද ආරක්ෂා කිරීම මියගිය පසු පින්පෙත් පැමිණවීම ආදී බව සූත්‍ර දේශනාවේ සඳහන් වනවා. දැන් ප්‍රවීණ ගායක රෝකාන්ත ගුණතිලක ගායන ගීතයක් වේදනාවක් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් නැතින් උන්නත් මා ඔබ ළඟ පොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ රැදවල් මට හෙවණල්ලක් වේ සුවඳ ඔබේ අම්මේ මා ඔබ ළඟ අම්මේ කුලතනාවත් එදාවත් පොඩි පුතු අම්මේ යදුනත් ඇතින් උන්නත් මා මා ඔබ ළඟ බය දැඩි වැඩි හිටි වූ මා ඔබ සෙවනේ අම්මේ පුරා කුහුඹු වෙකි නියරත් දහරි මතු මසුරා අම්මේ මා ඔබ ළඟ අම්මේ උකුලචනාවක් එදා මා පොඩි පුතු අම්මේ යොදුනත් ඈතින් උන්නත් මා මා ඔබ මේ නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හදුවල